යමෙක් ධර්මයේ හොයනවනම් ඥාතීන් හරි යහළුවන් හරි ඒ වගේම Tamanට උපකාර කරන හරි මෙන්න මේ අය හොඳට තේරුම් ගන්න බුදුරණවහන්සේ පෙන්වා දීලා තියෙනවා තමන්ගේ වචනේ අහන්න කැමතිනම් ඒ අයට අනුකම්පාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරලා දෙන්න කියනවා. ඒ අයට අනුකම්පාවෙන් සිව්පසේ ලැබෙන විදිහට නැත්නම් එයාලගේ එයාලගේ ජොබ් එක හරියන විදිහට එයාලට කණ්ඩ බොන්න හොඳට ලැබෙන විදිහට කටයුතු කරන්න නෑ ඒක අදාළ නෑ විමුක්තියක් හොයන කෙනාට. විමුක්තියක් හොයන කෙනාට අනුකම්පාවක් තියෙනවා නම් කල යුත්තේ මෙච්චර කාලයක් සංසාර ගමනක් ඇවිදිල්ලනේ මේ මේ ජීවත් වෙන්නේ. ඉතින් මේ මෙතනත් මේ ජීවිතයේ ඇත්ත හොයන්න නැතිකම නිසානේ මේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා තියෙන්නේ. යම්කි දැන් අපි ගත්තොත් එහෙම වෛද්‍යවරයෙක් හැම වෙලෙම කරන්නේ. කියන්නේ වෛද්‍යවරයාගේ සැබෑම වෛද්‍ය කෘත්‍ය ගත්තොත් එහෙම මේසම් ගඩ කරන එක නෙමෙයිනේ. වෛද්‍යවරයෙක්ට මේසම් පාස් වුන්නේ නැහැ කියන්නේ නේ. එතකොට එයාගේ වෛද්‍ය කෘත්‍යයක් තියෙනට ඕනේ. ඒකෙන් තමයි එයා ඉස්මතු වෙන්නේ. එයා වෛද්‍යවරයෙ කිය කියා මේසම් ගඩ නම් කරන්නේ. එයා මේසම් පාස් කෙනෙක් කියනවා. දැන් එයා දිගට මේසම් ගඩ නම් කරන්නේ එයා මේසම් පාස් කෙනෙක්. වෛද්‍යවරයෙක් නෙමෙයි. භික්ෂුවක් ශ්‍රමණත්වයක් කියන ජීවිතය තුළ තියෙන්නේ සංසා ජීවිතෙන් ඈතර වෙන සසරින් ඈතර වෙන ජීවිතයේ ඇත්ත වෙන වැඩපිළිවෙලක් පෙන්වා දෙන එක. එහෙම නැතුව ජීවත් වෙනවා කියන කාරණාව එක්ක ජීවිතයේ මේ මේ පැවැත්ම එක්ක අපට පරිබාහිරව භෞතික දේවල් ලබා ගන්න ඕන විදිහට විශේෂයෙන් පංචකාමයන් එතකොට රූප, සද්ද, ගන්ධ, රස, පහස මේවා පහසුවෙන් ලබා ගන්න ඕන විදිහට ජීවිතයක් ගත කරන එක නෙමෙයි ශ්‍රමණත්වය කියන්නේ. භික්ෂුත්වය කියන්නේ. ඇත්ත හොයන එක. එතකොට එහෙම ඇත්ත හොයනවනම් එයා අනිත් අයට කියලා දිවිය යුත්තේ මොකක් එක්කද? ඒකමයි. හැබැයි එයා ඇත්ත හොයන්නේ එයා ජීවිතය ඇත්ත හොයනවා ගිහි අයට මේවා ලබා ගන්න කියලා දෙනවා. ඒක හරියට වෛද්‍යවරයා මේසන් වැඩ කරනවා වගේ. එහෙනම් එයා මේසන් පාස් කෙනෙක්. වෛද්‍යවරයෙක් නෙමෙයි. අන්නේ වගේ තමයි භික්ෂුත්වයක් ශ්‍රමණත්වයක් තියෙද්දි එයා අන්‍ය අයට උපකාර කළ යුත්තේ තමන්ගේ වචනේ අහනවා නම් කුමක් කියලා දෙන්නද? ජීවිතයේ ඇත්ත හොයනට කියලා දෙන්නමයි. වෙන කිසි දෙයක් නෙමෙයි. අද සමාජයේ පින්වතුනි මේ භික්ෂුත්වය කියන එකත් ශ්‍රමණත්වය කියන එකත් ජීවිතයේ ඇත්ත හොයන අය කියන එකත් මේවා ගොඩාක් අමතක වෙලා අද සමාජයේ තියෙන වෙන මොකද්දෝ එකක් ඉතින් ඒ නිසා මුළු සමාජයක්ම භික්ෂුත්වය කෙරේ දකින්නේ මොකද්ද අමුතු විදියකට. ඇයි භික්ෂුව කියන කාරණාව හුරු වෙලා තියෙන්නේ මිනිස්සුන්ට උපකාර කරන්න සිව් පංචකාමයන් ලබා ගන්න. රූප, සද්ද, ගන්ධ, රස, පහස කියන ඒවා හොඳ පහසුවෙන් ලබා ගන්න උපකාර කරන තැනකටපත් වෙලා. එහෙම වෙන්නේ නැත්තේ සැබෑවටම සබ්බ දුක්ඛ නිස්සරණ කියලා ජීවිතේ මහාන වෙච්ච කෙනෙක්. එයා දුකෙන් නිදහස් වෙන්නයි මහාන වෙන්නේ. දැන් එක අවස්ථාවක පින්වතුනි මේ මිනිස්සුන්ට කණ්ඩ නැති අවස්ථාවකදී කණ්ඩ නැහැ. එච්චරට දුර්භික්ෂයක් කාලේ. බුදුරයන් වහන්සේ භික්ෂුන් ළඟට පින් මිනිස්සු ළඟට පින්දපාත යනවා. දැන් අසාධාරණයි වගේ පේන්නේ නැද්ද අපට? මිනිස්සුන්ට කණ්ඩ නැත්නම් බුදුරන් වහන්සේ පින්දපාත යනවා. ඒ මිනිස්සුන්ගේ ඉල්ල ගන්න. ඊළඟ මේ බුදුරන් වහන්සේට නිගා කරලා බැන්න මේ කිසිම කරුණාවක් නැහැනේ මේ මේ කියන්නේ නිගණ්ඨනාත පුත් ආදී කට්ටිය බැන්න කිසිම කරුණාවක් නැහැනේ කරුණාවක් තියෙනවනම් කොහොමද මිනිස්සුන්ගෙන් ඉල්ලගන්නේ මේ කන්න නැති වෙදී බුදුරණහන්සේ දේශනා කරනවා යමෙක් දන් දීම මුල් කරගෙන දුකකටපත් වුණා කියලා මම කවදාවත් දැකලා නැහැ. එතකොට බුදුරන් වහන්සේ දැක්කේ අර මේ ජීවිතයේ මිනිස්සුෙකුට කණ්ඩ හොයලා කණ්ඩ හොයලා දෙන එකක් එක දැක්කේ. නෑ. ඒ මිනිසයන් දන් බැරි බැරි ගාති හරි දන් දුන්නාම ඒක මුල් කරගෙන මොකද වෙන්නේ? එයාට ඒක සැප විපාක ලැබෙන්නටමයි හේතු වෙන්නේ. පිටට අසාධාරණයි නේද ඒක? පිටට අසාධාරණයි. නමුත් ධර්මතාවයේ සාධාරණයි. යථාර්ථයේ සාධාරණයි. එයාට නොලැබෙන්නේ ඇයි දන් නොදුන්න නිසා. දන් දෙනකොට ලැබෙනවා. ඒක තමයි ජීවිතයේ ලෝකේ ධර්මතාවය. අපි මෙන්න මේවා දකින්න නැති නිසා අපි ශ්‍රමණත්වයකට ගිහිල්ලා ජීවිතේ ඇත්තක් හොයන්න ගිහිල්ලා අපි අන් අයට කියලා දෙන්න ජීවිතේ ඇත්ත හොයන පිළිවෙල නැතුව අපි හුරු වෙලා ඉන්නේ සමාජයේ මිනිස්සුන්ට පහංච කාමයන් රූප සද්ද ගන්ධ රස පහස පහසුවෙන් දෙන විදියට කටයුතු කරන්නට නම් එතන සැබෑවටම ජීවිතය ඇත්ත හොයන වැඩපිළිවෙල දෙපැත්තටම අදාළ නෑ. වික්ෂූත්වයටත් නෑ. බාහිර සමාජයටත් නෑ.